සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුව මගේමයි ධර්මය මගේමයි සංඝරත්නය මගේමයි තුනුරුවන් හැර මට වෙන පිහිටක් පිළිසරණක් නැහැ කියන වචන ටික කටින් නොකියුවත් ක්‍රියාවෙන් සිද්ධ කරමින් හැමදෙනාම ඒ ඒ තැන්වලට මෙතෙන්ට පැමිණිලා ඉන්නේ අද දවසේදී ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ටිකක් ශ්‍රවණය කරලා තේරුම් අරගෙන ප්‍රතිධර්ම ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න ඒ නිසා හැමදෙනාම අධිෂ්ඨාන කරගන්නට ඕනේ අද දවස පුරාවටම හිත කය වචනය සංවර කරගෙන අපෙන් තව කාටවත් බාධාවකුත් නොවෙන්න වෙන කවුරුත් අපිටත් බාධා නොවේවා කියන අදහසින් හැම දිනම දවස පුරාවටම හොඳට මේ ප්‍රත්‍යක්ෂ ධර්මයේ හැසිරෙන්නට ඕනේ එහෙම හිතා ගන්නට ඕනේ මේ අපි හැම දිනම කරන්නේ ලොකු කායක් කවදාවත්ම ගෙවල් දොරවල් වල බැඳීම් එක්ක කටයුතු කරනා එක්ක අපි බණ භාවනා කරනවා කිව්වට කීයටවත් අපිට ලැබෙන්නේ නමුත් අපි මේ වගේ එක දවසක් හරි අපිව ධර්මයක යෙදෙන්න පුළුවන් තැනකට අපි යොමු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. පින්වතුනි අපි කවුරුවත් අසංකේය ජීවත් වෙන්නේ නැහැ. අපේ ජීවිතේ පුරා දෙනකගේ පස්චිම කාලේ දැන් තියෙන්නේ. අපි වැඩිමනත් එක්ක තිබ්බොත් තව නම් අවුරුදු 25ක් 30ක් ඉඳී අපි. එකක් දෙකක් නෙමෙයි අපේ මේ මුළු ජීවිතේම බොරු වෙනවා. මේ ඔක්කොම දුව දරුවෝ ගෙවල් දරුවල් වස්තු පිටි ඉද කඩන්නේ නැදයි ඔක්කොම අපිට හීනයක්ම විතරක් වෙනවා. ඒ හින්දා අද මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සත්‍ධර්මයේ ලැබුණු වටපිටාවේදී කවදාම හරි දවසක අහිමි වෙන බොරු වෙන දෙයක් කරඬයා ඕනෑවට ප්‍රමාද වෙන්නේ නැතුව මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. නමුත් අපි ගාව තියෙන කෙලෙස් වල හැටියට ආශ්‍රව වල හැටියට එදිනෙදා ගත වෙන ජීවිතේ මොන විදිහටවත් ඒ වටපිටාව තුළ ආශ්‍රව ඇති වෙච්ච වටපිටාව තුළ ආශ්‍රයක්ෂය කරන්නේ හිතේෂි නැහැ. ඒ හින්දා මේ වගේ අපි උපායශීලී වෙන්නට ඕනේ මේක උපායක්. අපි මේ වගේ භාවනා කරනවා කියලා එක තැනකට ආවහම කොච්චර හරි ඒ දවස පුරාවම අපිට එහෙවස් සමාදන් වෙච්ච මහා අනිසංස කුසලිය සිද්ධ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ටික ටික හරි ධර්මය අහලා ඒ වගේම ඒ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීමෙන් භාවනා කරලා මේ ජීවිතයට ආශිර්වාදයක් වෙන විතරක් නෙමෙයි මේ දුක්සහගත සසර කතරින් ඈතර වෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්න පුළුවන් අපිට කවදාම හරි දවසක ජීවිතේ භෞතික හැම දෙයක්ම අහිමි වෙනකොට දිය වෙලා යනකොට අද වගේ දවසක අපි සිද්ධ කරගත්ත ප්‍රතිපත්ති ධර්මයේ කුසලයේ විතරක් අපිට ඉතුරු වෙනවා. ඒ නිසා හැම දිනාගේම ජීවිතයේ ලැබුණු කියන්නවත් බැරි තරම් මහා වටිනා භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා හැම දිනාම බොහෝම හිතින් සතුටු වෙලා මම මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයටයි අද දවසේ කැප කරන්නේ මගේ මගේ බුදුහාමුදුරු පෙන්වපු මාවතේ අද දවසේ හරිය යන්න උත්සාහවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන අද දවසේ පුරාවටම ධර්මයේ යෙදෙන්න උත්සාහවත් වෙන්නට ඕනේ. අනිත් හැමදෙනාටම මතක් කරන්ට මේ උපාය අතහැර ගන්න එපා. බෞද්ධය හැටියට පෝයකට උනත් නිමාඩු දෙන්නේ එදාට දවසට හරි ලැබු වංශ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නට නමුත් විදේශ රටක ඉන්න මේ පින්වතුන්ට ඒ වගේ අවස්ථාවන් නොලැබෙන නිසා අපි අනිවාර්යෙන් ඒ පෝය කියලා හිතාගෙන හැම දිනම බොහොම ශ්‍රද්ධාවෙන් එකතු කරගන්නට ඕනේ. විශේෂයෙන්ම අද දවසේදී මේ වැඩසටහනට අද මේ මං ඉන්න ස්ථානයේදී අපේ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියොත් එකතු වෙලා ඉන්නවා. ඒ අයවත් මේ වගේම උපායශීලීව ධර්මයට යොමු කරගන්න කටයුතු කටයුතුයි කියලා අපි පින්වත් නන්දරතන ස්වාමීන් වහන්සේ අදිස්ථාන කරලා අදහස් කරලා යොමු කරගත්තා. මොකද ගෙවල් දොරවල් වල ඉඳගෙන කෙරෙන්නේ නැති නිසා. ඉතින් ඉදිරියේදී මේ පින්වත් මෑණිවරුත් මෙතනදී මේ වගේ සම්බන්ධ වෙයි හැම දිනාම අද දවසේදී මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට කියලා බොහොම මෙච්චිතින් මතක් කරන ගමන් අද දවසේදී මුලින්ම බොහෝම වටිනා දහම් කරුණු ටිකක් මම පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේ ඒ ධර්මය අහගෙන ඊට පස්සේ අද දවස පුරාවටම කලිනුත් අහලා තියෙන විදිහට මමත් කෙටියෙන් මතක් කරලා දෙන්නම් ඒ විදිහට භාවනා කරන්න උත්සාහවත් වෙන්න සමහර විටක කාලය මදි නිසා අද භවනා කමතහනක් ගැන මෙතින්දි මට මතක් කරන්න බැරි වෙයි. නමුත් දවල් 10ට දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේදී මම භවනා කරන හැටි පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නම්. කලින් මම පැහැදිලි කරලා තියෙන නිසා අනි ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරලා තියෙන නිසා මේ දේශනාවෙන් පස්සේ ඒ භවනා කරන වෙලාවට ඒ විදිහට මතක් කරන්ට අද දවසේදී විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වෙන උපකාර වෙන නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මුල්ම වන අතිශය වටිනා දහම් කරුණු ටිකක් තියෙනවා මම පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ ටික ඉතාමත් වමනාවෙන් ඕනෑකමෙන් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා ටිකක් හරි හිත එහාට මෙහාට අහකට ගියොත් පින්වතුනි අපිට මේ පැහැදිලි කරන කාරණා තේරුම් කරගන්නට දැරිවේ හිතට අල්ලගන්න අමාරුයි. ඒ නිසා හිත ඇතුලෙන් එක එක දේවල් හිතන්න නැතුව එක එක දේවල් හිතෙන් මෙනෙහි කරන්න නැතුව හොඳට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියලා විමසිලිමත් මනසකින් ඊටමත් වමනාවෙන් ශ්‍රවණය කරන්ට මම හිතනවා ඔගලන්ට ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන වටිනා ධම්ම පහල කරගන්න පුළුවන් වෙයි කියලා නේද? ඇත්තටම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්කන්ධයන්ගේ උදේවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිත් නිතරම මතක් කරලා තියෙනවා මහණෙනි මේ පංචපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දෙක ඇතිවීමත් නැතිවීමත් තේරුම් නොගෙන කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය හිස් ජීවිතයක්. කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක දැකලා එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතය වටිනවා කියලා මොකද එපමණකින් මේ සසර ගමන නිවා කරගන්න පුළුවන් නිසා එතකොට මේ පංච උපාදානස්කන්ධය උදේ වේ කිව්වහම ඒක අපේ ක්‍රම කීපයකට අහලා තියෙනවා මොකක්ද අපි අහලා තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ දැකීම වශයෙන් ස්කන්ධයන්ගේ ඇතිවීමක් වෙනවා කියලා පස් ආකාරයකට රූපය ඇතිවෙන්න ඔය වගේ ධර්ම පහ පහක් වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ ඇතිවෙන්න මෙන්න මේ වගේ ධර්මතා පහක් කියලා 25 ආකාරයකින් අවිද්‍යාව නැති වෙනකොට කර්මය තණ්හාව ආහාර නැති වෙනකොට නිබ්බති ලක්ෂණ නොදකින් වශයෙන් කියන ධර්මතා පහ කියන පහ නැති වෙනකොට ස්කන්ධයන්ගේ නැතිවීම වෙනවා කියලා වැයට පහයි. ඇතිවීමට පහයි නැතිවීමට පහයි සමපනස් ලක්ෂණයකින් යුක්ත උදේවැය කියලා අපි අහලා තියෙනවා. ඊගොට අපි ආපහු අහලා තියෙනවා කනබුන ආහාරය නිසා රූපය ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා නාම රූප නිසා විඥාන ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා නාම රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා. එතකොට මේ ධර්මතා දෙකක් තියෙන මේ දෙක මොකක්ද? කොතනටද යෙදෙන්නේ? අපි කොහොමද බලන්න ඕනේ? මේ ධර්මයේ බැලීමෙන් අපිට ලැබෙන්නේ මොකක්ද කියන කාරණාව මම හිතන්නේ අපිට පැහැදිලි වෙලා නැතුව ඇති. ඇත්තටම මේ ටික පැහැදිලි කරගන්න මොන් ටිකක් මේ ටික පැහැදිලි කිරීම තුළින් මහ විශාල අවිද්‍යාව අන්ධකාරය දුර වෙනවා. මහ විශාල ආලෝකයක් පහළ වෙනවා. මේ ධර්මතා දෙක මොන මොන තැනදී භාවිතා කට යුතුද? කොසේ භාවිතා කට යුතුද? කියලත් අපි තේරුම් ගත යුතුයි. ඒ ටික පොඩ්ඩක් අපි පැහැදිලි කරලා දෙන්නම්. මොකද මට හිතුනේ මේක ගොඩාක් දෙනෙක් අහලා තියෙනවා. නමුත් ජීවිතයේ මේක කොහොම කටයුතුද කොහොමද මෙනෙහි කරන්න කියලා කවුරුවත් දන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට දන්නවා ඇති. නමුත් එහාට මෙහාට කරනෝ නිවැරදි අවබෝධයක් නැහැ. ඇත්තටම මේ තුලින් මේ ටික පැහැදිලි කරගත්තාම චතුරාර්ය සත්‍ය කියන්නේ කැල්ලොතර වගේ නිබර තැනකට පහසු තැනකට සුඛ අවබෝධ අවබෝධාත්මක තැනකට එනවා. අපි මෙන්න මේ ටික පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයන් කියන ධර්මතා හතරෙන් ස්කන්ධයන්ගේ ඇතිවීම කියන එක. ඊට පස්සේ ওই ධර්මතා හතරම නිසා ඇති වෙනවා කියන දැක්ම නුවණ තමයි පස්වෙනි එක. ඒක 아무ත එකක් නෙමෙයි. ඉස්සෙල්ලාම මෙන්න මේ ටික අපි පොඩ්ඩක් හොඳට බලමු මම මේ කියන ටික තේරුම් ගන්න. දැන් මේ එකක්වත් මතක තියාගන්න නෙමෙයි හොඳ අවධානයෙන් ඉඳ තේරුම් ගන්න මේ ටික තියෙන්නේ මේ දැම්මම දුක්ඛ සත්‍යය චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පැහැදිලි කරන්නයි යන්නේ. දුක්ඛ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින ක්‍රමයක් මේ ස්කන්ධයන්ගේ උදේවැය මේ විදිහට බලන්නේ වෙන මොකටවත් නෙමේ පංච උපාදාන ස්කන්ධයේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්ද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතා ටික මෙනෙහි කරන්නේ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකින්ද දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්ද තියෙන එක ක්‍රමයක් ওই ටික ඈ අපි ඒක පොඩ්ඩක් මෙන්න මෙහෙම බලමු. පෙර අවිද්‍යා කර්මය නිසා මේ ටික තේරුම් ගැනීමට කියන්නේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙලා තියෙනවා. ඒ විපාක ස්කන්ධ ටික තමයි අපිට ඇහැ ඇදිලා රූප පෙනෙනවා, කන ඇදිලා ශබ්ද ඇහෙනවා, නාසය ඇදිලා ගඳ සුවඳ දැනෙනවා, දිව හැදලා රස දැනෙනවා කය හැදලා ස්පර්ශ ස්පර්ශ වෙනවා සිත ධර්මාරම්මන හැදිලා නොයෙක් අරමුණු හිතන්න දැනගන්න පුළුවන්කම තියෙනවා කියන මෙන්න මේ ස්පර්ශ ආයතන 6 ගත්තොත් පින්වතුනේ මෙතන පුරාණ කර්මයට අපිට පෙනෙ නැහෙන තැන මේ පෙනෙ නැහෙන තැන කෙලෙස් නැහැ කුසල කුසල කර්ම නැහැ විපාක මාත්‍රයක් තියන්නේ. මෙතන තියෙන්නේ සම්පූර්ණ ආහාර ප්‍රත්‍යයක්. කන බොන ආහාරයෙන් හැදුණු චක්කු ප්‍රසාදයේ තියෙනවා. ඒ වගේම ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු වර්ණ සතහනක් තියෙනවා. එතන ආහාරය කියන කොට හේතු අර්ථයෙන් හේතු අර්ථයෙන් එතකොට ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු චක්කු ප්‍රසාදයට ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු වර්ණ සටහන ගැටෙනවා. ගැටෙනකොට චක්කු විඥානේ ඊට අනුගතව උපදිනවා. එතකොට ස්පර්ශය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ධර්මතා ටිකක් ඇති වෙනවා. ඒ ඇහැ රූපයයි අර නාම ධර්මයි නිසා අපිට වස්තුවක් පිනෙනවා කියන ධර්මතාවයක් වෙනවා. මේ ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනක හරියට ටීවී එකක් දිහා බලනකොට අපිට රූපයක් පෙනෙනවා නම් ඒ පෙනෙන රූපය ඇතුලේ සත්වයෝ පුද්ගලයෝ රන් රුධි මුතු මැණික් ආදී ද්‍රව්‍ය නැහැනේ වර්ණ සටහනක් චිත්‍රයක් අපිට පෙනෙනවා අන්න ඒ වගේ අපිට අරමුණක් පෙනෙන කම හම්බ වෙනවා දැනට මේක දැනුමට විතරයි මේ පෙනෙන කම තුල සත්ව පුද්ගල ආත්ම භාවයක් හෝ වටිනා නොවටිනා කමක් හෝ ද්‍රව්‍ය කාරණා කිසිම දෙයක් නැහැ. චිත්‍රයක් පෙනෙනවා. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ චිත්‍රති. චිත්‍රයක් පෙනෙනවා. ඔක තමයි විපාක ස්කන්ධ ටිකේ ඇත්ත. ඔන්න ඔය වස්තුවක් පෙනෙනවා කියන තැනක තියෙන සම්පූර්ණම ආහාර ප්‍රත්‍යය. ආහාර කියනකොට කබලින්ක ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා ඇහැ රූපයයි දෙක. ස්පර්ශය නැමැති ආහාරය නිසා වේදනා සංඥා චේතනා තියෙනවා. නාම රූප කියන ආහාර කරගෙන රූපේ දකින්නවා කියලා විඥාන ප්‍රත්‍යක් තියෙනවා. ආහාර ප්‍රත්‍යයෙන් පෙනෙන කම වෙනවා. අපිට යම් වස්තුවක් පෙනෙනකොට ඒ පෙනෙන කම මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් ඇති. දැනට නුවණකින් යම් වස්තුවක් පෙනෙනකොට ඒ පෙනෙනකම අපි මෙහෙම බලන් ඉස්සෙල්ලා තිබුණු දෙයක් පෙනෙනවා නෙමෙයි ඇහැ ඇරලා මෙහෙම වස්තුවක් දිහා බලනකොටම නුවණක් විතරක් ඇති කරගන්න එකින් එක පේන්නේ නැහැ, දන්නේ නුවණක් විතරක් තිබුණා නෙමෙයි පෙනෙනකම හැදුනා. ඇහැ ඇරලා රූපයක් දිහා බලනකොටම ඇහැ රූපයක ගැටිලා රූපය ඇහැට ගැටිලා චක්කු විඥානේ ඊට අනුගතව යෙදිලා ස්පර්ශය හැදිලා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් හිතේ යෙදිලා ඒ නාමයයි අර රූපයයි දෙක නිසා පෙනෙන කමක් වුණා. එහෙනම් අපිට රූපයක් පෙනෙනවා කියන කම පෙනෙන්න ඉස්සෙල්ල තිබුණත් නෙමෙයි පිනුනෙන් පස්සේ තියනවත් නෙමෙයි මෙන්න මෙහෙම හේතු ප්‍රත්‍යයෙන් පෙනෙනකම වෙන්නේ කියලා එයා හොඳට දන්නවා අපිට යම් වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය හේතු ප්‍රත්‍යයයි ආහාර ප්‍රත්‍යයයි ආහාරය නිසා පෙනෙනකම හැදෙනවා ආහාරය නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා ඇහත් රුපියක් දෙක නැති වෙනකොටම ස්පර්ශය බිඳෙනවා ස්පර්ශය නැති වෙනකොටම වේදනා සංඥා චේතනා නැති වෙනවා නාම රූප දෙක නැති වෙනොත් පෙනෙනකම නැති වෙනවා අපි වෙන දෙයක් බලන්ත කියලා ඇහැ වෙන පැත්තකට හරවනකොටම දැන් වෙන පැත්තක තියෙන දෙයක් පේනවා නෙමෙයි ඇහැ වෙන පැත්තක හරවනකොටම ඇහැ වෙන වර්ණ සටහනක ගැටෙනවා වෙන වර්ණ සටහනක් ඇහැට ගැටෙනවා ඊට අනුගතව උන ආහාර කබලින්ක ආහාර ප්‍රත්‍ය ඊට අනුගතව චක්කු විඥානේ ඉපදිලා ස්පර්ශ ආහාරය හැදෙනවා ඒ ආහාරය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම හිතේ යෙදෙනවා ඒ නාම රූප දෙක නිසා උන වෙන දෙයක් වෙනවා ආපහු හිත හෝ ඇහැ හෝ අහකට ගන්නකොට අර ආහාර ටික බිඳනකොටම පිනෙන් දෙදිනවා මේ වගේ පෙනෙන ඇහෙන දේවල් එයා දන්නවා තියෙන දෙයක් පෙනෙනවා ඇහෙනවා නෙමෙයි පෙනෙන කම අවස්ථාවට හේතු ප්‍රත්‍යයෙන් පෙනෙන කම හදාගෙන අපිට රූපයක් පෙනෙනවා හේතු ප්‍රත්‍යයෙන් ඇහෙන කම ඒ මොහොතේම අපිට ඇහෙන කම හදාගෙන අපි ඇහෙන දේ විඳිනවා. ඇත්තටම පෙනෙනකම හදාගත්තේ පෙනෙන රූපෙ විඳින්න. රූපය ඇහෙනකම හදාගත්තේ ඇහෙනකම විඳින්න. ඔන්න ඔතන ආහාර ප්‍රත්‍යයෙන් පුරාණ කර්මෙන් හටගත්තු විපාකය. ඔන්න දැන් ආහාරය. මෙතන මේ පිනෙන ඇහෙන තැන සත් පුද්ගල ආත්මෝ කිසිම දෙයක් නැහැ. කෙලෙසයක් නැහැ. කර්ම නැහැ. කර්ම නැහැ. මෙන්න මේ නමුත් මෙතන අවිද්‍යා අනුසය අනුසය වෙනවා මේ පෙනෙන ඇහෙන තැනක මෙහෙම පෙර නොතිබීම ආහාර ප්‍රත්‍යයෙන් හේතු ටික යෙදුණු නිසා මේ පෙනෙන කම වෙනව නේද අපිට පෙනෙනකම රූපේ පෙනෙනවා එක නැති වෙන්නේ වෙන දෙයක් පේන්නේ ඒ හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුවම පෙනෙනකම නැති වෙනව නේද කියලා කවදාවත් අපි දැක්කේ නෑ දැකලා නෑ ඒ දැක්කේ නැති නිසා නොදැක්ක නිසා අවිද්‍යාව සියංශය වෙනවා ඔන්න ඔය විදිහට පෙනෙනකොටම දැන් මේ පෙනෙන තැන කොහොඳට ගන්න වෙන මුකුත් නැහැ. ආහාර ප්‍රත්‍ය තියෙන ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා මෙන්න මේක හොඳට ගන්න ඇත්ත ඇති ඇති නොදන්නා කම නිසා දකින අරමුණ දකින දේ මනෝමෙන් අපි සිහි කරගන්නවා දකිනදී මනෝමෙන් සිහි කරගෙන ඒ මනෝමෙන් දකින දේ සිහි කරගන්නකොටම ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් නැවත සකස් වෙච්ච කර්ම නිමිත්තක්. කිසිම වෙලාවක විපාක ස්කන්ධ ටික කෙලස් වෙන්නේත් නැහැ විපාක ස්කන්ධ ටිකට කෙලස් ඇති කරගන්නත් බෑ ඒක කර්ම වෙන්නේත් නැහැ ඒක කිලුට වෙන්නේත් නැහැමයි. ඒක වෙනමම සිද්ධියක්මයි. ඒක නිසා විපාකය නිසා කවදාවත් කර්ම රැස් වෙන්නේ නැහැ. විපාකයේ විපාකෙන් ඉවරමමයි. කර්ම කියන්නේ විපාකය නිසා හටගන්න දෙයක් නෙමෙයි අවිද්‍යාව නිසා. විපාක ස්කන්ධ ටික අර පෙනෙනකම ඇහෙනකම පෙනෙනකොට ඇහෙනකොට ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා නොදකින්න කම නිසා පෙනෙන දේ වගේම එකක් ඇහෙන දේ වගේම එකක් අපි හිතෙන් සීකර ගන්නවා පෙනෙන දේ තක්දල් සීකර ගන්නවා අපිට ඒක තේරෙන්නේ වේගෙන් පෙනෙනවත් එකම අපි මනෝමයෙන් පෙනෙන දේ සිහි කරලා ගන්නවා එතකොට තියෙනවා එතන අවිද්‍යා සංඛාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්තක් අනේ හිතෙන් සිහි කරගෙන ඒකට අපි අනේ මේ මගේ දරුවා නේද මගේ දරුවට මෙහෙම මෙහෙම උගන්වන්න ඕනේ නැත්තම් මේක රත්තරන් මේක රිදී මිල මුදල් කියලා සිහි කරගත්ත නිමිත්තේ තණ්හා උපාදාන වෙන විදිහට අපි හැසිරෙනවා හොඳට අපිට හඳුනා ගන්න පුළුවන් දකින අහන දේ පැත්තේ සත්ව පුද්ගල ආත්ම කිසිම දෙයක් තිබුණේ අනාත්මයි ඒ වගේම වටිනා නොවටිනා ද්‍රව්‍ය කාරණා කිසිම දෙයක් නැහැ ශුන්‍යයි කෙලෙස් ඇති කරගන්න පුළුවන් කිසිදු නිමිත්තක් නැහැ අනිමිත්තයි ඒ දකින්වත් එක්කම අපි පෙනෙන ඇහෙන නිමිත්ත හිතින් ඔසවලා අරගෙන ඒ සිහි කරගත්ත දේට අපි හිතින් සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ අපි සංකතයක් හදනවා සකස් කරගන්නවා ඒ පෙනෙන දේ දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා මිල මුදල් රන් රිදී කියලා මෙන්න මේ මනෝමින් සිහි කරගෙන පිනෙන ඇහෙන දේවල් අපිට දරුවා ගෙදර අම්මා තාත්තා කියලා දකින අහන දේට අපි හිතෙන් සිහි කරගෙන හැසිරෙන තැනක තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් බුලිය. කෙලස් ටික හඳුනා ගන්න හරි පහසුයි. හරු පහසුයි. කොත්තනක හරි සත්ව පුද්ගල ආත්ම භාවයට දැනේ නම්. තග්ගාල හඳුනා ගන්න මේ කර්මයි මේ කෙලස් මේ මන ආයතනයයි ධම්මායතනය අතර සක්මනක්. වටිනාකමට ගෙවල් දුරවල් මේස පුතු ද්‍රව්‍ය කාරණා හැටියට ද්‍රව්‍ය කාරණාවල් දැනෙනවා නම් සිහි වෙනවා නම් ඒ මේ කර්ම භවය මනායතනයයි ධම්මායතනයයි අතර මනායතනයයි ධම්මායතනයයි අතර සක්මනක් කෙලස් කර්ම ටිකක් ඔන්න ඔය මෙන්න මේ කෙලස් කර්ම ටික මෙන්න මේ කෙලෙසුයි ස්කන්ධය කියන දෙකම එකතු වෙලා තමයි පින්වතුනි අපිට දුක හැදෙලා තියෙන්නේ. ඒකෙන් මම මතක් කළේ ඇහැට පෙනෙනකොට පෙනෙන තැන තියෙන්නේ සත්ත්ව පුද්ගල නොවන පිරිසිදු ස්කන්ධ ටිකක් ඒ පෙනෙනකොට පෙනෙනවත් එක්කම සත් සත්ව පුද්ගල ආත්ම විදිහට සිහි වෙන මනෝ විඥානය හදාගත්තේ නැත්නම් අපිට ගෙවල් දොරවල් දුවා දරුවෝ රන් මාස මිල මුදල් ලැබෙන්නේ නැහැ ඇත්ත වෙන්නේ ඊට පස්සේ අපි දුව පුතා අම්මා තාත්තා කියලා හිතින් සිහි කරගන්නකොට සිහි කරගන්න දේට ස්පර්ශ ආයතන හයේ පෙනෙන ඇහෙනදී අයිති නැති වුණොත් අපිට ඒක හීනයක් විතරක් වෙනවා. ඇත්තක් වෙන්නේ නැහැ. පෙනෙනකොට මෙන්න මේ මුලින් හදාගත්ත කෙලෙස් අධ්‍යක්ීම සිහි වෙනකොට කෙලෙස් අධ්‍යක්ීම සිහි වෙනකොට පෙනෙන ඇහෙන පැත්තට මනස නැමෙනකොට මේ කෙලෙස් ටික ස්කන්ධ ටිකටත් ස්කන්ධ ටික කෙලෙස් ටිකටත් ඔවුන් ඔවුන්ට උපකාරව පවතිනකොට ලෝකේ නිර්මාණය වෙනවා මම ඔයගලන්ට උපමාවක් කියන්නම්කෝ අපේ තාත්තා මැරි කලුරිය කළා කලුරිය කළා කියන්නේ තියෙන සාක්ෂිය මොකක්ද කියලා දන්නවද මට තාත්තගේ හැදරුව හොඳට මතකයි කටහඬ හොඳට මතකයි. කියපු කරපු දේවල් හොඳට මතකයි. ගති ගුණ සිහි කරන නිමිති සතහන් ඔක්කොම හොඳට තේරෙනවා. දන්නවා. කිසි අඩුවක් නැහැ. හැබැයි ඒ මගේ මනසේ තියෙන ගති ටික යම් රූපයකට තබල උපද්දවා ගන්න උපකාර රූපේ නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු ආහාරයෙන් හැදුණු වර්ණ සතහනක් ස්පර්ශයේ ඒ වර්ණ සතහන ගැටලා එන ස්පර්ශයකුත් ඒ නාම රූප දෙක නිසා පෙනෙන කමක් කියලා ඒ රූපයේ පෙනෙන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික උපද්දවන්න විදිහක් නැහැ මොකද ආහාරයෙන් හැදුණු රූපේ නැති වෙලා හින්දා ඒ හින්දා මැරිලා කියනවා එතකොට හැබැයි අර කෙලස් ටික මගේ මනසේ තියෙනවා තාත්තා කියලා සිහි කරගන්න පුළුවන් gati ටික. නමුත් ආහාර ප්‍රත්‍ය නැති නිසා ජීවත් වෙන්න නෙමෙයි මැරෙනවා. බැරි වෙලා හරි මේ තාත්තා කියන දැනුම මතකයේ මංගාව තියෙද්දි ඒ මතකයේ අවදි කරගන්න පුළුවන්. අවදි කරගන්න පුළුවන් ඒ කනබුන ආහාරයෙන් හැදුණු බත් පාන් කව්පි මුං ඇටෝලෙන් හැදුණු ඒ රූපයේ තිබුණා නම් ජීවත් වෙනවා කියලා කියනවා. දෙහා තියෙන්නේ බලන්න බත්පාන් කවපු මුං ඇට වලින් හැදුණු කනබුන ආහාරයෙන් හැදුණු වර්ණ සටහන තියෙනවා මේ ඇහැට ඒ රූපේ ගැටෙනකොටම ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික යෙදෙනවා නාම රූප දෙක නිසා පෙනෙනවා කියලා ආහාර ප්‍රති නිස්කන්ධ ටික හැදෙනකොටම මගේ මනසේ තියෙන තාත්තා කියන ගති ටික මට සිහි කරගන්න පුළුවන්. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකයි ඒක ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් අධ්‍යක්ීම් ටික මගේ මනසේ සිහි වෙනකොට කෙලෙස් ස්කන්ධය කියන දෙකම එකට එකතු වෙනකොට තාත්තා ඉන්නවා වෙලා. නමුත් දැන් තාත්තා මැරිලා කියලා කියන්නේ කලුරිය කළා කියලා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන දකින අහන දේ නිසා මගේ මනසේ හටගත්ත ඒ නිමිති ටික තියෙනවා. හැබැයි ඒ ටික අවදි කරගන්න ආහාර ප්‍රත්‍ය නැහැ. ඒ නිසා අපිට ලෝකයේ ඇත්ත වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරය කියන එක නිසා. අපි තව උපමාවක් කියමු. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නකොට දරුවා කියනවා ඔයගලන්ට නිමිත්තක් තියෙනවා. මගේ දරුවා කියලා ඔයගලන්ට සිහි කරගන්න පුළුවන්. ඒ ප්‍රඥප්තිය නම සිහි කරගන්න පුළුවන්. දරුවා සිහි කරනකොට ආදරය සෙනෙහස කියන gati ටිකක් ඇති වෙනවා. නමුත් ওই සිහි කරගත්ත දේ ඕගලන්ට දකින අහන පැත්තේ ඔය සිහි කරගත්ත දරුවා කියන දෙයට අයිති රූපයක් සද්දයක් නැත්තම් ඕගලන්ට ඒක ඇත්තක් වෙන්නේ හීනයක් විතරක් වෙනවා. හීනයක් දැක්කම සීකරන්න පුළුවන්. නමුත් ඇත්ත නෙමෙයි කියන්නේ පෙනෙන ඇහෙන පැත්තේ ඒක නැති නිසා. ඒ වගේ දරුවා කියලා සිහි කරනකොට සිහි කරන දේ සිහි කරන දේ පෙනෙන ඇහෙන පැත්තේ නැති වුණොත් ඔය සිහි කරන දේ ඕගලන්ට මනෝමය අත්දැකීමක් වෙනවා. මොකද ඇයි ඒක ස්පර්ශ කරන්න බෑ, අල්ලන්න බෑ, ගනුදෙනු කරන්න බෑ. ඒක ඇත්තක් නෙමෙයි. ওই පෙනෙන හැෙන තන දරුවා කියලා සිහි කරගන්න පුළුවන් තැනක තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කර්ම තුන විතරයි. හරි. ඔයගලන්ට දරුවා කි දරුවා කෙනෙක්ගෙන් සැප දුක් විඳින්න පුළුවන් විපාකයක් හදන්නේ කොහොමද කියලා බලමු. දැන් දරුවා සිහි කරගත්තා. මේ මගේ දරුවා කියලා. සිහි කරගන්න තැන තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආර කියන කර්ම කෙලස් ටික. සිහි කරනකොට මම යනවද රෝ බලන්න කියලා ඔගොල්ලෝ යනවා. ඔය කෙලස් කර්ම ටික උදව් වෙනවා මොකේදද විපාක ස්කන්ධ ටික උපදින්න. දරුවා බලන්න කියලා ගියාම දැන් මේ කෙලස් කර්ම ටික උපකාරයි විපාක ස්කන්ධ ටික හැදෙන. ඒ කියන්නේ දරුවා කියලා සිහි කරගත්ත දරුවා බලන්න කියලා යනවා. ගියාම ඇත්තටම ඕගොල්ලන්ට දරුවා පේනවා නෙමෙයි. ඒ කෙලෙස් කර්ම ටික උපකාර වෙනවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික ඇතිකරන්න. දරුවා බලන්න කියලා ගියාම වෙන්නේ මොකද දන්නවද? ඕගොල්ලෝ දරුවා බලන්න කියලා ගියාම ඔන්න කන බොන ආහාරයෙන් හැදුණු මේ චක්කු ප්‍රසාදයට මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සතහන ගැටෙනවා. දරුවෙක් හැදෙනව නෙවෙයි හම්බෙනව නෙමෙයි. චක්කු ප්‍රසාදයට වර්ණ සතහනක් ගැටෙනවා. ආහාර ප්‍රත්‍යයෙන්. එතකොටම ඊට අනුගතව චක්කු විඥානෙ ඉපදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම ධර්ම යෙදෙනවා. නාම රූප දෙක නිසා රූපයක් පෙනෙනවා කියන කම හැදෙනවා. ඔන්න දැන් මේ දරුවා කියලා කර්මයක් රැස් කරගත් එකට ආපහු විපාකයක් හැටියට ආහාර ප්‍රත්‍යයෙන් පෙනෙන කම හැදෙනවා. ආයෙත් පෙනෙනකොට මේ ආහාර ප්‍රත්‍යයෙන් පෙනෙන කම හැදුනා නේද කියලා නොදන්නකොටම අන්න අර මනසේ තියෙන කර්ම කෙලෙස් නිමිති ටික ටග්ගල සිහි කරගන්නවා. පෙනෙනවත් එක්කම අර කෙලෙස් අධ්‍යක්ෂම සිහි කරගන්නකොට ඕගලන්ට තේන්නේ මේ දරුව දකිනවා වගේ දරුවගේ මූණ බලමින් ඉන්නවා වගේ හොඳට බලන්ද දැන් ඕගලන්ට දරුවා කියන කම හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ තියෙන නිමිටි ටිකකුයි ආහාර ප්‍රත්‍යයෙන් පිනිනවා කියන ධර්මතා ටිකයි දෙකම නිසා එතකොට දුක කියන දැන් දරුවා ලෙඩ වෙච්ච දුක දරුවා මැරිච්ච දුක දරුවට කරදරයක් අපහසුාවක් වෙච්ච දුක ප්‍රිය විප්‍රයෝග දුක්ඛය අප්‍රිය සංපයෝග දුක්ඛය කියන එක තියෙන්නේ පින්වතුනි දරුවා කියන ධර්මතාවයේ ඉදීමත් එක්ක ඇත්තටම දරුවාගේ ඉපදීම නෙමෙයි ජරා මරණයන්ගේ ඉපදීම. දරුවෙක්ගේ ඉපදීම කියලා කියන්නේ ජරා මරණයන්ගේ ඉපදීම. දරුවා ලෙඩ වෙච්ච නිසා, මහලු වෙච්ච නිසා, මැරිච්ච නිසා, දරුවට කරදරයක්, අපහසුාවක් වෙච්ච නිසා, තමන් බලාපොරොත්තු වෙන විදිහට ඒ දේවල් පවත් ගන්න බැරි වෙච්ච නිසා උපදින දුක් ටික තියෙන්නේ. දරුවට කැමැත්තෙන් ඉඳීමත් දුක, අකමැති වීමත් දුක. දරුවා මැරුණොත් ඒත් දුක. දරුවා ඉන්නවා නම් ඒ දරුවා ලෙඩ වෙච්ච නිසා ප්‍රශ්න ගැටළු වෙන නිසා දුක. ඒ දරුවා කියන ධර්මතාවයේ ඉපදීම තියෙන්නේ මොකක් නිසාද කියලා දන්නවද? භවපච්චය ජාති. භවය කියනකොට පෙනෙන ඇහෙන දේ විපාකයක් ඒකට කියනවා uppatti භවය කියලා. ඒ පෙනෙන ඇහෙන දේ පිරිසිඳ නොදන්නා කම නිසා පුද්ගලයේ සත්වයක් හැටියට මනසෙන් හදාගන්න නිමිති ටිකට කියනවා කර්ම භවය කියලා. මේ uppatti භවයයි කර්ම භවයයි දෙක එකට සම්බන්ධ වෙච්ච ගමන් ජාතිය කියනවා. පින්වතුනි ලෝකය කියලා කියන්නේ මනෝවිඥානේ මනායතනේ ධම්මායතනේ අතර විතරක් ඇති වෙච්ච මනෝමයෙන් හටගත්තු දෙයක් කියලා මනායතනෙට විතරක් දාන්න බෑ. ලෝකය කියන්නේ බහැර පෙනෙන ඇහෙන පැත්තේ එහෙම දෙයක් තියෙනවා කියලා පංචායතනෙට විතරක් දාන්නත් බෑ. පෙනෙන ඇහෙන පැත්තේ තියෙන ආහාර ටික ආහාර ප්‍රත්‍ය ආහාර ටික ආහාර කියනකොට කබලින්ක ආහාරයෙන් හැදුණු රූප තියෙනවා ස්පර්ශ ආහාරයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා තියෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානය තියෙනවා පිනෙනකම ඇහෙනකම හැදිච්ච ආහාර ප්‍රත්‍ය තියෙනවා විපාකයක් ස්කන්ධයි උප්පත්ති භාවයයි මනායතනේ ධම්මායතනේ පැත්තේ තියෙනවා පෙනෙන ඇහෙන තිකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා නොදන්නා අවිද්‍යාව නිසා පෙනෙන ඇහෙන වගේම දෙයක් සිහි කරගෙන ඒක දුව පුතා රන් රිදි මුතු මැණි කියලා වටිනාකමට සත්ත්ව පුද්ගල භාවයට හදාගත්ත නිමිති ටිකක්. ඒකට කියනවා කර්ම භවය කියලා. මෙන්න මේ මනසේ තියෙන කෙලෙස් ටික පෙනෙන ඇහෙන ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික උපදවන්නත් ඒ කියන්නේ දරුව බලන්න යනවා අම්මා බලන්න යනවා කියලා ඕගොල්ලෝ මනසේ තියෙන ගතිය සිහි කළා දකින අහන දේ උපද්දන්න පුළුවන්කම තියෙන හින්දා පෙනෙනකොටම මේ දරුවා මේ ගෙදර මේ රන් රිදී මුතුමැණි කියලා පෙනෙනවා එහෙනවත් එක්කම කෙලෙස් කර්ම නිමිති ටික සිහි කරගන්න පුළුවන්කම තියෙන හින්දා දෙන්න දෙපැත්තට හිටින කම හින්දා ඕගල්ලන්ට මේ මම ඉන්න මෙහෙම බලනකොටම ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපයේ පෙනෙන්නේ. ඒ ආහාරයෙන් හටගත් රූපයේ උපදිනකොටම මම කියන කෙලෙස් සහගත නිමිත්ත මනසේ අවදි වෙනවා. ඊට පස්සේ මම කියන කෙලෙස් සහගත නිමිත්ත සිහි කරනකොටම හිත මනස පෙනෙන පැත්තට නැඹුරු වෙනවා. ඒ හින්දා මෙහෙම බලනවා. බලනකොට මාව පේනවා නෙමෙයි අනාත්ම ස්කන්ධ ටික හැදෙන්නේ. මම කියන මනසේ අද්ද කෙලෙස් අද්දකීම උපකාර වෙනෝ පෙනෙන හැෙන විපාක ස්කන්ධ ටික හදන්නට විපාක ස්කන්ධ ටික හේතු වෙනවා සත්ව පුද්ගලාත්ම භාවයෙන් යුක්ත කෙලස් කර්ම නිමිති ටික හදන්න. ඔන්න ඔය පෙනෙනදී කෙලස් සහගත අත්දැකීම සිහි කරගන්නත් කෙලස් සහගත අත්දැකීම පෙනෙන හැම විපාක ස්කන්ධ ටික උපකාර උපද්වා ගන්නත් ඔවුන් ඔවුන්ට උපකාරව පවතිනකොට ලෝකය කියන එක හැදෙනවා. දැන් සුතවත් ආර්ය ශාවකයා දන්නවා දුක හේතු ප්‍රත්‍යය දුක පිටින් දකිනවා අම්මා තාත්තා දුව පුතා රන් රිදී මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන කියලා මේ ලෝකේ යම් තාක් ලෝකයක් හම්බ වෙයි නම් ඒ ලෝකේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිന്ദා අපහාස කියන දුකක් මේ නිඳ දෙයි නම් මේ ඉපදෙනකොට මේ දුක ගෙනාව නෙමෙයි මේ දුක හේතු ප්‍රත්‍යයයි මොකක්ද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුවකින් දුක හැදිලා තියෙන්නේ කියලා දුක්ඛ සත්‍ය පිළිසිඳ දකිනවා ඒ කියන්නේ දුක කියන එක පංච උපාදාන ස්කන්ධ දුක හැදිලා තියෙන්නේ කර්ම සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් නිර්මාණය වෙලා ස්කන්ධ විතරක් තිබුණොත් ආහාර ප්‍රත්‍ය අනාත්මයි අනිත්‍ය යනාත්මයි ඒ ලෝකය නිර්මාණය වෙන්නේ අම්මා තාත්තා දුව පුතා නැති වෙච්ච මල දුක විඳින්න වෙන්නේ ප්‍රිය විප්‍රයෝග දුක් විඳින්න වෙන්නේ ස්කන්ධ ටික නැතුව කෙලස් ටික විතරක් තිබුණත් ඇත්ත වෙන්නේ නැහැ අම්මා තාත්තා දුව පුතා කියලා සිහි කරගත්ත හැකි එහෙම අය නැහැ යමක් උපදින්ද જાතියට જાතියට ඇතිවෙන්න ඉපදෙන්න ස්කන්ධ සහ කෙලෙස් කියලා ධර්මතා දෙකක් ඕන වෙනවා. ඒ ස්කන්ධ ටික තමයි ආහාර කියන ටිකෙන් හැඳුන්නේ. ඒ කෙලෙස් ටික තමයි අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් හැඳුන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ නිබ්බති ලක්ෂණේ පංච උපාදාන ස්කන්ධය හැදුනේ මෙහෙම නේද කියලා දන්නවා. දරුවා කියලා සිහි වෙනකොටම සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. දරු දුක හදාගෙනයි තියෙන්නේ. දරුවා ඉපදීම ස්වභාව කොට ඇති එකක්. මොකද්ද? ආහාරප්‍රත්‍යයෙන් පෙනෙනකම ආහාර කියනකොට කන බොන ආහාරය නිසා හැදුණු ඇහත් රූපයක් දෙක දන්නවා. ස්පර්ශ ආහාරය නිසා චක්කු විඥාන ඉපදලා ඒ සිතේ වේදනා සංඥා චේතනා යෙදුණු බව දන්නවා. නාම රූප ආහාර කරගෙන තෙවුනකම දන්නවා. රූපේ පෙනෙනකම ආහාර ප්‍රත්‍යය කියලා එකක් දන්නවා. පෙනෙනකොටම පෙනෙන දේ පිරිසිඳ නොදකින්නකම නිසා ආශ්‍රවසී කරගෙන දුව පුතා අම්මා තාත්තා කියලා ඇසුරු කළ අත්දැකීම සී කරගන්නවා කෙලෙස් කර්ම නිමිති ටික මනසේ උපද්දවා ගන්නවා. දකින්නකොටම කෙලෙස් ටික අවදි වෙනවා. කෙලෙස් අවදි වෙනකොටම විපාක ටික හදා ගන්නවා. මෙන්න මේ බහුපත්‍ය ජාති කර්ම භවයේ උප්පත්ති භවයේ හදාන්තත් උප්පත්ති භවයේ කර්ම භවයේ හදාන්තත් ඔවුන උන්ට උපකාරව පවතිනකොට ලෝකය නිර්මාණය වෙනවා අද අපිට මේ තරම් ලෝකයක් ඇත්ත වෙලා තියෙන්නේ මේ තරම් කෙලෙස් කර්ම ටිකක කර්ම කෙලෙස් ස්කන්ධ ටිකක සක්‍රීය දායකත්වය නිසා නේද කියලා ආර්ය ශ්‍රාවකයා දන්නවා. දුක පිළිසිඳ දකිනවා එයා. පින්වතුනි දුක කියන එක අපිට ඇතිවෙන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා මම මතක් කළානේ. ස්කන්ධ සහ කෙලෙස්. ඔන්න ඔය කෙලස් ටික තියෙද්දී ස්කන්ධ විතරක් නැති වුණොත් කෙලස් ටික තියෙද්දී ස්කන්ධ විතරක් නැති වුණොත් ඒකට කියනවා මරණයක් කියලා. දැන් අපේ ඥාති අම්මා තාත්තා සීයා ආච්චි සීකරන්න පුළුවන්. හැබැයි ඒ ස්කන්ධ ටික ඇත්ත කරගන්න ඒ මගේ මනසේ තියෙන නිමිති ටික ඇත්ත වෙන්න අවශ්‍ය ස්කන්ධ ටික නැහැ. ආහාර ටික නැහැ. ඒ ආහාර රූපය හැදෙන කබලින්ක ආහාරය නැහැ. ඒ හින්දා ඒ විදිහේ වේදනා සංඥා ඇති වෙන්නේ ඒ විදිහේ ස්පර්ශයක් නැහැ. ඒ හින්දා ඒ වගේ රූප සටහනක් වෙනෙන නාම රූප දෙකක් නැහැ. ඒ හින්දා ආහාර ප්‍රත්‍ය නැති නිසා ඇත්ත නෙමෙයි. එතකොට කෙලස් කර්ම ටික නැති වෙලා නැතුව තියෙද්දී ආහාරය නැති වුණාම මරණය කියනවා. මේ කෙලස් කර්ම ටිකෙන් ආය ආහාරයක් හදනවා. ඕකෙම නිවන් දකිනවා කියලා කියන්නේ රහත් වෙනවා කියලා කියන්නේ ස්කන්ධ ටික තියෙද්දි ආහාර ප්‍රත්‍ය තියෙද්දි කෙලස් කර්ම ටික නැති කරනවා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලස් ටික නැති කරනවා ආහාරය තියෙනවා. මං කිව්වා ලෝකෙ හැදෙන්න ක්‍රම දෙකයි. ඒකෙදි මේ ලෝකය ලෝකේ නැති වෙන්න, ලෝකේ බොරුවක් වෙන්න, ජාතිය නැති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. කෙලස් ටික තියෙද්දි ආහාරය නැති වෙනකොටත් ලෝකේ නැති වෙනවා. ස්කන්ධ නැති වෙනවා, දුක නැති වෙනවා. හැබැයි ඒකට මරණය කියනවා කෙලස් ටිකෙන් ආය ස්කන්ධ හදන නිසා. ස්කන්ධ ටික තියෙද්දී කෙලස් ටික නැති වුණොත් අවිද්‍යා කර්ම තණ්හා කියන තණ්හාව නැතිකොලොත් ඒකට කියනවා නිවුණා කියලා නිවන කියලා. එතකොට කෙලස් ටික නැති වෙච්ච නිසා තියෙන ආහාරය නැති වෙන දවසට ආහාරයක් නැති වෙනව නැවත ආහාරයක් හැදෙන්නේ නමුත් අන්තිමට ලෝකය නැති වෙලා ලෝකය නිරුද්ධ වෙලා මම කියන එක තේරෙනවා ඇති එහෙනම් හොඳට මතක තබා ගන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන න්‍යායෙන් පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්නේ දුක්ඛ පිරිසිඳ දකින්ද ඒක කරන්න දෙයක් නෑ අපිට භාවනා හැටියට කරනවා නම් දුක හැදිලා තියෙන්නේ මෙහෙම නේද? ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් සිහි කරගෙන ඇත්තම වෙලා මේ ලෝකයා දරුවෝ ඇත්තම වෙලා ගෙවල් දොරවල් ඇත්තම වෙලා ඉන්නකොට ඕගොල්ලෝ මෙනෙහි කරලා බලන්න මේ ලෝකයා අවිද්‍යාව නැමැති අන්ධකාරය ඇතුලේ දුක්ඛය අඥානංකම නිසා නේද මේ දුක ඇත්ත වෙලා තියෙන්නේ මේ ලෝකයා දේවල් දුරවල් යාන වාහන ඉඩකඩම් කියන ලෝකය ඇති වෙච්ච හැටි දන්නේ නැතුව නේද මේ ලෝකේ බදාගෙන ඉන්නේ එයා දන්නවා අනාත්ම වූ පෙනෙන ඇහෙන ස්කන්ධ ටික ස්කන්ධ ටික පිරිසිඳ නොදකින්න කම නිසා ඒවට සත්ව පුද්ද නිට්ටය සැප ආත්ම විදිහට කර්ම කෙලෙස් නිමිති ටිකක් මනසේ හදාගෙන ඒ කර්ම කෙලෙස් නිමිති සිහි කරගෙන ආපහු පෙනෙන ඇහෙන දේ උපද්දලා පෙනෙනකොට කෙලෙස් ටික සිහි කරගන්නවා කෙලෙස් ටික සිහි කරනකොට පෙනෙන හැන දේ ටික උදව් කරගන්නවා. විපාකයේ කර්මයට කර්ම විපාකයට කියන මෙන්න මේ කෙලෙස් ස්කන්ධ කියන ධර්මතා දෙක ඕනෝන්ට උපකාරව පැවැත්වීම වශයෙන් ලෝකයේ ඉපදිලා තියෙනවා දුක හැදිලා තියෙනවා නේද කියලා මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම දකිනකොට ඇතිවීම දකිනකොට දුක දුකේ ඇතිවීම දකිනවා. එයා දකිනවා යමක් පෙනෙනකොට අවිද්‍යාව පෙනෙන දේ පිරිසිඳ දැකලා දකිනකම තිබුණොත් අවිද්‍යාව නැති වුණොත් දකින හැන දේ මනෝමින් සිහි කළ තණ්හා වශයෙන් හැතරෙන කිලස් ටික නැති වුණොත් ලෝකයක් නෑ නේද පංච උපාදානස්කන්ධයක් දුව පුතා ගෙවල් දොරවල් කියලා එහෙම නිවිති හිටින් නෑ නේද හිලිස් ටික තිබුණත් ආහාරයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න පෙනෙන ඇහෙන දේ නැති වුණොත් පංච උපාදාන ස්කන්ධයක් හිටින්නේ නැහනේ දැත්ත වෙන්නේ නැහනේ ඒද කියලා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික නැති වුණොත් මොකද වෙන්නේ? මේ මම, මේ මගේ දුව පුතා, ගෙවල් දොරවල් කියලා එහෙම ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා එයා දන්නවා. එහෙනම් මේ මම ඉන්න මගේ දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙන ලෝකයකට අපි උත්පත්ති පසෙන් ඇවිල්ලවත් ඒ ලෝකෙ තියෙද්දි කර්ම රැස් කරගෙන අපි කොහොමවත් යනවා නෙමෙයි මේ ලෝකේ හේතු ප්‍රත්‍යයයි දුක හේතු ප්‍රත්‍යයයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කෙලෙස් ටික නිසා මේ දුක ඇති වෙලා ලෝකේ ඇති වෙලා කියලා එයාට දුක්ඛේ ඥානන් තියෙනවා ඒ එක්කම දුකට හේතුව දකිනවා. මොකද්ද? අන්න අර පෙනෙන ඇහෙන දේ ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා ඇති කරගත්ත අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කෙලෙස් කර්ම නිමිති ටික තමයි දුකට හේතුව. ඇයි පෙනෙනකොටම මගේ පුතා මගේ දුව මේක වටිනවා රත්තරන් කියලා ඒ ටික සිහි කරගෙනනේ අපි පෙනෙන හැන් දෙයට තබලා අඬන්නේ බලපෙන්නේ. එහෙනම් දුකට හේතුව මොකද්ද? දුකට හේතුව හැටියට එයා දකින්නේ මොකද්ද? තණ්හාව නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කෙලෙස් ගුලිය දකිනවා මොකද්ද? දුක්ඛ සමුදය හැටියට. හොඳට මතක තබා ගන්න දුක්ඛ සත්‍ය හැටියට දැක්කා මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා කෙලෙස් කියන මේ සතර ආහාරයම. දැන් දුක කියන්නේ මනෝමයයි. ලෝකේ ඔක්කොම හිතේ කියලා එහෙම ගන්නත් බෑ. හොඳට මතක ලබා ගන්න ඕනේ. ලෝකය කියන්නේ පුද්ගලයෝ කියන්නේ බාහිර තියෙන ගෙවල් දොරවල් වල කියලා බාහිර තියෙන දෙයක් නේ එහෙම ගන්නත් බෑ. සුතෝතාරි ශ්‍රාවකයා දකිනවා දුක්ඛයේ දුක්ඛේ ඥානය තියෙනවා. දුක්ඛ සත්‍ය අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන ධර්මතා දෙකම කෙලෙස් කර්ම දෙකම නිසා. දැක්කා. දුකට ආසන්න හේතුව මොකද? අනාත්ම ස්කන්ධ ටික නිසා පුද්ගල භාවයේ දුක එනවා කියන්න බෑ. මේ දෙකම නිසා දුක දුකට ආසන්න හේතුව තණ්හාව නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා ආසන්න හේතුව තණ්හාව ආසන්න හේතුවට හේතුව අවිද්‍යාව මේ කර්මය කර්මය නැමැති හේතුවට මූල හේතුව අවිද්‍යාව. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික තමයි දුක්ඛ සමුදය හැටියට දකින්නේ. ඊට පස්සේ දුක්ඛ නිරෝධය දකිනවා මොකද්ද? මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැතිකොලොත් කෙලෙස් ටික නැති කරන්න පුළුවන් නම් දුක නැති වෙනවා දුක නැති වෙනව නෙමෙයි දුක නූපදිනවා ජාති නිරෝධෝ දුක් විඳින විදිහේ අම්මා කෙනෙක් දුක් විඳින විදිහේ තාත්තා කෙනෙක් දුක් විඳින විදිහේ දරුවෙක් දුක් විඳින ආකාරයේ ගෙවල් දොරවල් හැදෙන්නේ නැහැ නැතිවීම සහ නොවිපදීම දෙකක් හොඳට මතක තබා ගන්න ස්කන්ධ ටික කෙලස් වලට කෙලස් ටික ස්කන්ධ ටිකටත් ලැබුවාම දුක ඇති වෙනවා දුක උපදිනවා පෙනෙනකොටම වර්ණ සතහනක් පෙනෙනකොටම රුපියල් 5000ක් වටිනවා කියන වටිනාකම මනසේ උපදිනවා. වටිනාකම මනසේ උපදිනවත් එක්කම ආයේ පෙනෙන හැන කමට හිත නැඹුරු වෙනවා. පෙනෙනවත් එක්කම මනසේ වටිනාකම යෙදෙනවා මනසේ වටිනාකමත් එක්කම පෙනෙනකම වෙනවා. දෙක දෙපැත්තට හිතියාම රුපියල් 5000 කුලයක් එක්කමයි ඉන්නේ ඔයගොල්ලෝ. පන්දහ කුලේ ඉපදලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ. පෙනෙන හැෙන ටික ආහාර ප්‍රත්‍යේ පෙනෙනකොටම 5000ක් වටිනවා කියලා විස්තරේ කර්ම කෙලස් ටික. පෙනෙන පැත්ත උප්පත්ති භවයේ 5000ක් කියලා සිහි කළ දෙන වටිනාකම දැනෙන පැත්ත කර්ම භවයේ. බහුපක්ෂය ಜಾති උප්පත්ති භවයේ කර්ම භවයේ දෙක එකට යෙදිච්ච ගමන. ඔවුනොන්ට උපකාරීව ඉපදිච්ච ගම. මොකද වෙන්නේ? ජාති. උපදිනවා මොකද්ද 5000 කොලයක්. ඒ උපන්නේ දුක. දැන් 5000 කොලේ මීයෝ කෑවොත් දුක. වේයෝ කෑවොත් දුක. හොරුපත්තුත් දුක. ඉතින් ඒක නැති වුණොත් දුක් විඳින්න වෙයි කියලා බයට නැති වෙන්නේ නැති වෙන්න දඬු ගන්නවා මුගුරු ගන්නවා තුවක්කු කඩු කෙනිසි අරගෙන රකින්නවා. එහෙම රකින්න ගියාම කලහ කෝලහල මරා ගැනීම ලාමක අකුසල ධර්ම සිද්ධ වෙනවා. බලන්නකෝ. ඈ මිනිමරුම් හොරපම් කිරීම ලාමක අකුසල ධර්ම ඔක්කොම වෙනවා. ඉපදීම නිසා යම් වෙලාවකදී පෙළෙනකොට 5000 කොලයක් වටිනවා කියලා මානසික ගතිය නෝපන්න. දැන් කිරිසප්පියෙක් දකිනකොට 5000 කියලා වටිනාකම නැහැ. එයාට දඬුවම් උපුරවන රකින්න යමක් තියේද? නැහැ. බැරි වෙලා 5000 කියලා සිහි වුණොත් ඒක පෙනෙන හැෙන පැත්තට ආදේශ නොවි සිහි කරන මනස පැත්තේම අතහැරුණොත් මොකක් වෙයිද? ඉපදීම නැති වෙන්නේ මොකේ ඉපදීමද? 5000 කුලයක 5000 කුලයක් නැති වෙනවද නූපදිනවද? නූපදිනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික නැති වෙනකොට මොකද වෙන්නේ? භව නිරෝධ භවයේ දෙක දෙපැත්ත නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධයි. අම්මා තාත්තා ගෙවල් දොරවල් යහන වාහන ඉදකඩ නූපදිනවා. දුක නූපදිනවා. මෙහෙම බලනකොට මාව උපදින්නේ නැහැ. පෙනෙනකොට සිහි වෙන මම කියලා සිහි වෙන කෙලෙසේ නැහැ. මම කියලා සිහි වෙනකොට මේ පෙනෙන පැත්තට මනස නැඹුරු වෙන්නේ නැහැ. දෙක දෙපැත්තට නැති වෙනකොට දුක නොහට ගන්නවා. එහෙනම් සෘතවතාරී ශ්‍රාවකය දන්නවා මොකද? ජාතිය හේතු ප්‍රත්‍යයයි භවය නිසා. භවයේ උපාදානය නිසා මනසේ තියෙන තණ්හා උපාදාන නිමිති ටික. ඒක මොකේදද? වේදනාව නිසා ස්පර්ශ වේදනාව කියන විපාක ස්කන්ධ ටික නිසා. පටිච්ච සම්පදාය මේ තව පැත්තකින් ගත්තේ. විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදිලා භවයේ හැදුණු ගම මොකද වෙන්නේ? ජාතිය අවිද්‍යා කර්ම තණ්හා සුඛතාරී ශාවක හුද්දට පටිච්ච සම්පදාය දන්නවා. දුක හේතු ප්‍රත්‍යය කියලා දන්නවා. දුකට හේතුව සංඝා උපාදාන කියන කෙලස් ටික. කෙලස් ටික නැති වුණොත් මොකද වෙන්නේ? දුක නැ දුක මොකද වෙන්නේ? භවය නිරුද්ධ සංඝා උපාදාන නැතුණු මොකද වෙන්නේ? භවය නැහැ. කර්ම භවය එනකොට උප්පත්ති භවය උපදිනවා. උප්පත්ති භවය සිහි කරනකොට කර්ම භවය උපදිනවා කියලා යෙදෙනවද? දෙක දෙපැත්තට නැති වෙනකොට මොකද වෙන්නේ? භව නිරුද්ධ වෙනකොට නැති වෙනව නෙමෙයි. නිරුද්ධ වෙනව මොකද්ද? ජාතිය ජාතිය කියන්නේ මොකක්ද? ඉපදීම ස්වභාව කොට ඇති හැම දෙයක්ම නූපදිනවා. කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ නොහට ගන්නවා. ඉපදීම නැති වෙනවා. උන්යා නිරෝධියක් දන්නවා. එහෙනම් දුක දන්නවා. හොඳට තණ්හාව දුකට හේතුව කියලා දන්නවා. තණ්හාව නැතිකොට මේ දුක නිරුද්ධ වෙනවත් කියලා දන්නවා. දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එකේ කරන්න යට යමක් නැහැ. හැබැයි ඒ ටික නුවණින් මෙනෙහි කරනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධේ දුක ඇති වෙන්නේ මෙහෙම නේද නැති වෙන්නේ මෙහෙම නේද කියලා දුක පිරිසිදු දැකීම සඳහා. හරි? කොහොමද දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් ඊට පස්සේ එහෙනම් දුක පිරිසිදු දකිලා කෙලස් ටික දුරු කළ නිරෝධي සාක්ෂාත් කරන්න ඕනේ. ඒ Nirodhi සාක්ෂාත් කරගන්න නම් ඒ කියන්නේ තණ්හාව නැති කරගන්න නම් අවිද්‍යා කර්ම තණ්හා නැති කරන්න නම් සම්මාදිට්ඨි ඇත්ත පිටිය දකින්න ඕනේ. අපි දැක්කනේ පෙනෙන හැන දේ ඇත්ත නොදකින නිසා මේ ප්‍රශ්න. පෙනෙන හැන ටිකේ ඇත්ත පිටිය දැක්ක යුතුයි. සම්මාදිට්ඨි. පෙනෙන හැන ටිකේ ඇත්ත පිටිය දකිනකොට කෙලෙස් කර්ම අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති වෙනවා. කෙලෙස් ටික නැති වෙනවා දුක නොහට ගන්නවා. ප්‍රශ්නේ නිරුද්ධ වෙනවා. අන්නේ අන්නේ කෙලස් කර්ම ටික නැති වෙන විදිහට ඇත්ත ඇති ඇති දකින එකට කියනවා මාර්ගය කියලා. අන්න ඒ මාර්ගයේදී තමයි ආහාර ප්‍රත්‍යයෙන් රූපය ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. ඒකයි ති මාර්ග සත්‍යයට. ඒ ටික ඕගොල්ලෝ ඉඳ තියෙන වෙලාවට ප්‍රතිඋත්තර. පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන ක්‍රම දෙක අවිද්‍යා කර්ම තණ්හා ආහාර සහ නිබ්බති ලක්ෂණ දැකීම වශයෙන් ස්කන්ධයන්ගේ උදේ දකින්නවා කියලා සුතවතාරී ශාවකයා දුක් ඇති වෙනහා නැති වෙන හැටි දකිනවා ඒකෙන් දුක්ඛ සත්‍ය පිළිදින දකින්නේ මෙහෙමයි කියලා නෝන යටි. ඒ වගේම ආහාරය නිසා රූපය ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා නාම රූප නිසා විඥාණය කියලා මේ පෙනෙන දේ පෙනෙන දේ දකින්න ඉස්සලා තිබුණා නෙමෙයි ඇහැ රූපෙට ගැටිලා කන බොන ආහාරයෙන් හැදුණු චක්කු ප්‍රසාදිත රූපයේ ගැටුණා ආහාර ප්‍රත්‍යයෙන් රූපය හැදුණා ඈත් රූපයක් දෙක ගැටුණාම ඊට අනුගත චක්කු විඥානය උපන්නා ස්පර්ශය හැදුණා ස්පර්ශය නිසා හිතේ වේදනා සංඥා චේතන යෙදුණා ඒ නාම රූප දෙක නිසා මේ පෙනෙනකම උනා නේද ටික ටික හුරු කරනවා ගිරවා වගේ පොඩ පොඩ හුරු කරනවා හරි ආහාරේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ඇහැයි රූපයයි දෙක නිරුද්ධ වෙනකොටම ස්පර්ශ ආහාරය දිදෙනවා. එතකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා. ඒ නාම රූප දෙක නැතිවෙන පිනෙනකම නැති වෙනවා. එහෙනම් පිනෙන දේ තියෙනව නෙමෙයි. ආහාර නිරුද්ධ වෙනකොට පිනෙන දේ නිරුද්ධ වෙනවා. කියලා මෙන්න මේ ටික දකින්න තැනට ගත යුතුයි. දකින්න විදිහට මෙනෙහි ප්‍රතියුතුයි. අන්න ඒ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය බලන එක අයිති මොකේද? චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට මාර්ගයේ වඩනවා. ඔන්න ඔය විදිහට ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නුවණින් බලනවා. මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික හිඳින්ට. මොකද ඇතිවීම නැතිවීම දකිනකොට පෙනෙන ඇහෙන ටික පිරිසින් දකිනකොට අවිද්‍යාව නැහැනේ. එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පෙනෙන ඇහෙන දේ සිහි කරගෙන ඇතිකමට නිමිති වශයෙන් හැසිරෙනවද අපි? නැහැ. එතකොට පෙනෙන දේට යා නුවණයි හේතු ටික නිසා හේතු ටික නිසා සිනේ නැහෙන කම වෙනවා හේතු නැති වෙනකොට ඇති වෙනවා කියලා නුවණ. පෙනෙන ඇහෙන දේ දැක්ක අහපු දේ යම් වෙලාවකට සිහි කරගත්තොත් මේ දකින අහන දේ මනෝම මනෝ ස්පර්ශයක් නිසා සිහි වෙනවා මනෝ ස්පර්ශය නැති වෙනකොට නිරුද්ධ වෙනකොට සිහි කරගන්න දකින අහන දේ සිහි කරගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා මනෝමෙන් සිහි කරගත්ත දේ මනෝ සම්පස්සේ නිසා හටගෙන මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙනවා කියලා මන ආයතනේ පැත්තෙම වැටෙනවා දකිනහන දේ ඒ දකිනහන ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියලා පෙනෙන හැන පැත්තේ නැති වෙනවා. විපාක ටික විපාක පැත්තෙන් නිරුද්ධ වෙනවා. කර්ම ටික කර්ම පැත්තෙන් නිරුද්ධ වෙනවා. ඒ නිසා විපාකේ කර්මයට බැඳෙන්නේ කර්ම විපාකයට බැඳෙන්නේ කර්ම ක්ෂය වෙනවා. එතකොට දරුවා ගෙවල් දොරවල් කියලා සිහි කරුවත් රහතන් වහන්සේට ඒක ප්‍රඥාප්තියක් විතරක් වෙනවා ඒක ඇත්තක් වෙන්නේ එතකොට මට පෙන්වන්න ඕනේ කම තිබුණේ මේ ස්කන්ධයන්ගේ උදේවැය. බලන එක අපි ගොඩාක් දෙනෙක් කතා කරනවා අවිද්‍යාව කර්ම තණ්හා ආහාර නිසා නිබ්බත් ලක්ෂණ දැකීම වශයෙන් ස්කන්ධයන්ගේ ඇතිවීම කියලා සමපනස ලක්ෂණයක්ම කතා කරනවා. ඔය මම කතා කරපු එක අවිද්‍යාව කර්ම තණ්හා කියන කෙලෙස් ටික උපකාරයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයේ හදන්නත්. ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා හට හදන්නත් නාම රූපයෙන් පස්සෙන් හටගත්ත විඥානය හදන්නත් එකක් එකක් ගන්න ওই ටිකේ දෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති වුණොත් ආහාර ප්‍රත්‍ය හැදෙන්නේ මෙන්න මේ ටික දැනගෙන එයා දුක්ඛ සත්‍යයක් දන්නවා දුක පිරසින්ද දකිනවා අම්මා තාත්තා ගෙවල් මොනවා හරි දුකක් තියෙනවා නම් උපන්න හින්දා අපි ඉතින් දුක් වින්දන විඳින්න වෙනවනේ. උපන්න නම් ඉතින් ලෙඩවීම විඳින්න වෙයිනේ. නැරෙන්න වෙයිනේ කියලා කාලකන්ණි කමට ඉරණමට ජීවිතය අතාරින්නේ නැහැ. ඉපදෙනකොට මරණය ජරා මරණට උරුමකාරයෙක් කියලා ආව නෙමෙයි. මේ වැරද්ද නිසායි දුක හේතු ප්‍රත්‍ය හදන්න පුළුවන් මට. මම මිනිස්සේ කියලා දන්නවා. දුකට හේතුව කෙලස් කර්ම. කෙලස් කර්ම නැතිනම් දුක නැති කරන්න පුළුවන් කියලා දන්නවා. ඒකට මාර්ගය දන්නවා. ප්‍රධානම දි සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දකින මොකද්ද? ස්කන්ධයන්ගේ උදේවැ ස්කන්ධයන්ගේ උදේවැ බලනකොට මාර්ගයේදී ආහාර ප්‍රත්‍යය විතරයි බලන්නේ. ආහාරය පිරිසිඳ දකින එක තමයි ආහාරය පිරිසිඳ දකින එක තමයි මේ ස්කන්ධයෙන් උදේවැය කරනවා කියලා කියන්නේ. කබලින්ක ආහාරය පිරිසිඳ දකිනකොට කාම ලෝකයේ අනුගේ සංයෝජන නැති වෙනවා අනාකාම වෙනවා ස්පර්ශ ආහාරය හෝ මනෝඥයෙන් තේන සංචේතන ආහාරය විඥාන ආහාරය පිළිසින් දකින්න රහත්ම වෙනවා මේ ආහාරය පිළිසින් දකින්න තමයි ස්කන්ධයන්ගේ උදේ වෙන්නේ ඊට පස්සේ ස්කන්ධයන්ගේ උදේ වේ බැලියුටි ආහාරය පිළිසින් දකින්න දකින්න පිළිසින් දකින්න ආහාරය පිළිසින් දකින්න ස්කන්ධයන්ගේ උදේ බලන්න ඕනේ කියලා මාර්ගයට උන්න ආව දැන් දුක දැකලා දුකට හේතුව දැකලා හේතුව නැතිකලොත් දුක නැති වෙනවා කියලා දැක්කපු කෙනෙක් තමයි මේ ස්කන්ධයන්ගේ උදේවය බලන්නේ. දැන් පටල ගන්න මම අවිද්‍යා කර්ම තණ්හාවෙන්ද බලන්නේ ඒ ආහාර ප්‍රත්‍යෙන්ද බලන්නේ කියලා මොකද එයාට නිරවුලයි චතුරාර්ය සත්‍ය දන්නවා. මෙතෙන්ට ඇවිල්ලා බලන් හදනකොට රූපයක් බලනකොට සද්දයක් අහනකොට උදේවැය බලනවා කියලා හිතන්න වැද්ද දකිනකොට පුද්ගල භාවයෙන් ඇසුරු කළොත් ඉවරයි. කෙලෙස් අත්දැකීම පැනලත් ඉවරයි. ආයේ හිතන්නවත් ඉඩ නැහැ. එතකොට එයා දකිනවා මොකද්ද? සම්මාදිකේ බලවත් මදි ආශ්‍රව බලවත් වැඩි. අන්න එයා එතකොට දන්නවා මට සමාධිය අවශ්‍යයි. මේ පෙනෙන ඇහෙන දේ කීයටවත් ඇත්ත හිතා ගන්නවා තියා දසමයක්වත් ඉඩ නැහැ. කොහේ ඇත්ත බලන දකින්නකොටම මගේ අතපය දැකලත් ඉවරයි මල් පොකුරක් දැකලත් ඉවරයි ළමයෙක්ව දැකලත් ඉවරයි එහෙනම් පෙනෙන වා ඇහෙනකොට පෙනෙන ඇහෙනකොටම ආශ්‍රව ඉදිරිපත් කළා කෙලෙස් අත්දැකීමෙන් අපේ මනස ඒ පැත්තට නැඹුරු කරන එක නවත්තන්න අඩු කරන්නත් පෙනෙන ඇහෙන පැත්තේ ඇත්ත ඇති ඇති දකින්ද ඉදහසර හදාගන්නත් උපකාරක ධර්මයක් ඕනේ ඒ තමයි සමාධිය. මෙන්න මේ සමාධිය ඕන වෙන්නේ දැන්. මේ ඇත්ත දැක්කහම දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා මාර්ගයට ආවහම තමයි ඕනේ වෙන්නේ සමාධිය මේ මේ ඇත්ත බලන්ද ඕනේ ඇත්ත බලන්ද බෑ කෙලෙස් අත්දැකීම වේගවත් එතකොට තමයි සමාධිය වෙන්නේ. අන්නේ ඒකට තමයි වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා හිත සමාධි කරන්න. එහෙම නැත්නම් උත්සාහයෙන් සමත කමඨහනක් වඩන්නේ. ඒ හිත වඩා ගන්න උපකාර පිණිස තමයි කය වචන දෙක සංවර කරගන්නේ. මට මේක එහා කියන්න වෙලා මදි. නමුත් මට මෙතෙන්දි පැහැදිලි කරලා දෙන්න ඕනකම අද දවසේදී විශේෂයෙන් තිබුණේ. ඕගොල්ලෝ සූතවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියට අනිත් අය වගේ තියෙන ලෝකෙක දුක් විඳින්නේ නැති ජරා මරණ ශෝක පරිදේ දුක් විඳින ලෝකෙක ඕගොල්ලෝ ඉන්නවා නෙමෙයි මේ දුක ඕගොල්ලෝ දකිනවා දුක පටිච්ච සමුප්පන්නයි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය ජරා මරණ දුක ජාතිය නිසා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය ඔක්කොම ජාතිය නිසා මොකේද ඒ ඒ ධර්මතාවයේ ඉපදීම නිසා තේසං තේසං ධම්මානන්ද තේසං තේසං සත්තනිකායේ જાති අම්මගේ තාත්තගේ දරුවගේ දුවගේ පුතාගේ දේවල් දොරවල් රන් රිදි මුතු මැණික් අත පය ඇස් කන් නාස් වල ඉපදීම නිසා ඔක්කොම જાති ස්වභාවකට එක්ක. જાතියට හේතු භවයේ කර්ම භවයේ උප්පත්ති භවයට උප්පත්ති භවයේ කර්ම භවයේ ඔවුනොන්ට පිහිටි ගම මොකද්ද? භවපච්චේ ජාත. භවයට හේතුව කෙලස් ටික, තණ්හා උපාදාන කියන කෙලස් ටික. කෙලස් ටිකට හේතුව විපාක ස්කන්ධ ටික. කියලා දන්නවා. මේ මොම් පටික සම්පාදයේ අපි ස්කන්ධයන්ගේ උදේරේ දුක ඇති වෙච්ච හැටි. එහෙම දැක්කා මාර්ගයේ හැටියට දැක්කා ස්කන්ධයන්ගේ උදේරේ ආහාර ප්‍රත්‍යය. එතකොට මෙන්න මේ විදිහට අර්ථය තබා ගන්න ඒකාන්තයෙන් දුක මේ ලෝකය දකිනකොට කාර් වාහන බස් ලෝකේ ඇත්තම වෙලා සල්ලි මිල මුදල් ඇත්තම වෙලා ඒ මත ජීවත් වෙනකොට අනේ ලෝකේ අවිද්‍යාවේ අඩියටම ගිහිල්ලා නේද මෙයාටත් මේ ලෝකේ ඉපදලා තියෙන්නේ මෙහෙම නේද කියලා බලන්න ඒ තරම් වටිනාකමට දැනෙන ලෝකය ඔබලන්ට හරි සුච්චමකින් අයින් කරුවේ හැකි හරි සුච්චමකින් අයින් කරුවේ හැකි දුව පුතා ගෙවල් දොරවල් මෙච්චර පය ගහලා දුක් විඳින්න අපිට මෙච්චර කල් තියෙන ලෝකයක් උනේ මේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කෙලෙස් මේ ධර්මතා ටික නොදැක්ක නිසා නේද කියලා නුවණයි ඒ නිසා මේ බබ සිහි කරගෙන මෙන්න මේ දුක පිරිසිඳ දකින්න තැනට යණ්ඩයි මාර්ගය වඩන්නේ. ඒ මාර්ගය දකිනහන දේ පිරිසිඳ දකින්න පුළුවන් තැනට මනස ගණ්ඩායි සමතකමට හනක් වඩන්නේ කියන අත්දැකීම තියාගෙන අද දවස පුරාවටම උත්සාහවත් වෙන්න මම හිතනවා මේ අද කියලා දුන්නු ටිකම ඕගොල්ලන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා කියන දුක පිරිසිදු දකින්න ඒකාන්තයෙන් අවශ්‍යම අවශ්‍ය උපකාරක තැන. ඉතින් ඒක තේරුම් අරගෙන හැමදෙනාම වීර්යවන්ත වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව ඔබ සිල්දනාට හේතු උපනිශ්‍රියම් වේවා කියලා. මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඔබ අප සිල්දනාට මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් කටයුතු කරන අපේ තුමන් නන්දරතන ස්වාමීන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සමස්තයක්ම ලැබුණු ඔබ සේනාසන සංචිතයේ ඇතුළු සමස්ත ලෝකවාසී රටවාසී සියලුම මහ සංඝරත්නයටත් අපි අනුමෝදන් කරනවා එම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා ජීවිත ආශිර්වාදයක් වේවා ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ගුරුදේව උතුම්යන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වත් සියලු දෙනාට සිව්පසෙන් අප උපස්ථාන කරන සියලු දෙනාටත් ඔබ අප සියලු දෙනාට මේ කුසල් උතුම් නිවන් පිණිස හේතු උපනිශ්‍රේ වේවා ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන ඉෂ්ඨකාරක සමාධිති සිවිලෝච්චිය දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි